ආයුබෝ වේවා කලසෙත් මුදුන් වේවා දෝෂ දුරු වේවා සියස්ස සියසින්ම නරඹන මගේ ආදරණීය ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට ඒ වගේම රටට යහපතක්ම වේවා ආයුබෝවන් කියලා සියලුම දෙනාට ප්‍රාර්ථනා කරනවා අදත් අපි සූදානම් මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා සියස නාලිකාවෙන් ගෙනෙන විශේෂ වැඩසටහන් අතරේ මෑත කාලයේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණු සහ බොහෝ පිරිසකගේ ඉල්ලීමට ලක් වුණු ඔබේ ආදරණීය වැඩසටහන මෙලෙසට ආරම්භන්නට. ගුරුවදන් සිසුමුවින් සුසර කෙරෙන සුගත පද විවරණ සදහම් සාකච්ඡාව අදත් අප මෙලෙසට අරබන්නට සූදානම් වෙනවා. ඊ타ත්ම ගෞරවයෙන් අද දවසෙත් අපගේ ආරාධනීය පිළිගෙන අප කෙරෙහි අනුකම්පාවෙන් මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය ස්වාමින් වහන්සේ පිළිගැනීමයි පළමු කොටම අපේ ප්‍රධානම කාර්යභාරය බවට පත්වන්නේ. ඉතින් අද දවසෙත් ඊ타ත්ම ගෞරවයෙන් ගරු සිතින්, බැති සිතින්, පින් සිතින් අපි මේ අවස්ථාවේ පිළිගන්නවා වැඩම කරන්නට යෙදුණු නම කියන්නට අවසරයි ආචාර්ය අතිපූජනීය කුකුල්පනේ සුදස්සී නායක ස්වාමින්වයන් වහන්සේ ඔබ වහන්සේ විතාමත්ම ගෞරවයෙන් අපි මැදිරි පරිශ්‍රයට පිළිගන්නවා. සුපින්වතුනි හැමදාමත් වගේම අපි අපේ වැඩසටහනේ ආරම්භයේදී සිහිපත් කරනවා සියස මාධ්‍යචාලයේ ගරු සභාපතිතුමන් PKU අධිකාරම් මැතිතුමන් එම මැතිනිය කාන්ති අධිකාරම් මැතිනිය පරිපාලන අධ්‍යක්ෂතුමන් සඳරුවන් අධිකාරම් මැතිතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයවත් ඉතාමත්ම ගෞරවයෙන් අප සිහිපත් කරන්නේ කෙලෙස අපේ කාර්යභාරයේ විය යුතුද යන්න වග නිරන්තරයෙන් දැනුවත් කරමින් රටට හෙටට අවැසි ලෙසට මේ වැඩසටහන් ගෙනෙන්නට අපට ලබා දෙන අවවාද අනුශාසනා නිසාවෙන්. ඉතින් ඒ සියලුම දෙනාව අදත් සුපුරුදු විලසට මෙලෙසට සිහිපත් කරමින් අපි අපේ වැඩසටහනට එළඹෙනවා. අපේ හම්දුරුවනි අපි සාකච්ඡාවට බඳුන් කරමින් සිටියේ රේරුකානේ චන්දවිමල නායක ස්වාමින්වයන් වහන්සේ අපේ මහාචාර්ය ස්වාමින් වහන්සේගේ පන්හිඳෙන් රචිත මෙන්න මේ වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන ධර්ම පුස්තකය. එකට එක පෙළට එක ලෙසට අපි විවිධ මාතෘකා ඔස්සේ මේ වැඩසටහනේ සාකච්ඡා කළා. හම්දුරුනි අපි ගිය සතියේ වැඩසටහනේ අවසන් කළා තීනය සහ මිද්දය කියන කාරණා දිත්වය මනාව පැහැදිලි කරගනිමින් එය වංචක ධර්මයන්ට හසු වෙන ආකාරවලින් කිහිපයක් සාකච්ඡාවට බඳුන් කළා. හම්දුනේ අද ඥාන වේශයෙන් වංචක තිහින මිද්දේ කියන කාරණාවට අපි එනවා. ස්වාමීන් වහන්සේ අපි මෙතනදී දැන් ඥානය කියන කාරණාව විතර අගය කොට සලකන කාරණාවක්. ඔබ වහන්සේ නමුත් කිව්වා තීනිය සහ මිද්දය කියන එක තරමක් දුරට මීට හාත්පසින්ම වෙනස් වෙන කාරණාවක්. හඳුනේ මේ පිළිබඳ දහම් විග්‍රහය අපි ලබා ගමු. ත්වන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි වංචක ධර්ම පිළිබඳව විවරණය කරන මේ සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සතියේ නැවැත්වූ තැනින් අද ශහන් මහත්මයා ප්‍රශ්නය ආරම්භ කළේ ඥාන වේශයෙන් වංචක තීන මිද්ධය. එතකොට ඥානය කියලා කියන්නේ ප්‍රඥාවේ ඵලයයි. ඒ කියන්නේ අපි පසුගිය සතිවලත් කතා කළා ප්‍රඥාව කියලා කියන්නේ මනසේ යෙදෙන කුසල චෛතසිකයක්. එතකොට ඒකෙන් සිත ප්‍රභාමත් කරනවා ආලෝකමත් කරනවා ඒ මානසික ප්‍රභාව හේතු කොටගෙන ලෝකය નિවරදිව වටහා ගන්නා ගතිය තමයි ඥානය කියලා හඳුන්වන්නේ. එතකොට ඥානය තමයි අපිට ලෝක ධර්ම අවබෝධ කරන්න ප්‍රධාන වශයෙන්ම උපකාර වෙන්නේ. නමුත් ඒ ප්‍රධානම ගුණයෙහි ස්වરૂපයෙන් විවිධ ක්ලේශ ධර්මයන් මතුවෙනවා. එහි එක් අවස්ථාවක් තමයි තීන මිද්ද. එතකොට දැන් සහන් මහතා දැන් තීන මිද්දේ කියලා කියන්නේ අපි සරලව ගත්තොත් අලසකමනේ. එතකොට අලසකම ප්‍රඥාවේ වේශයෙන් මතුවෙනවා. දැන් මේක ජනවහරෙහි තියෙනවා මේ කම්මැලියට දිවස් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ කායික මානසික උදාසීන බව ඇති වුනහම ඒතනත්තා නොඑක් කාරණා පිළිබඳව අනිත් අයට නොපෙනෙන නොදෙන්න තරම් දේවල් ඔහු හිතලා කල්පනා කරලා දේවල් කියනවා. ඕක කළාට වැඩක් නැහැ. ඕකෙන් එච්චර ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. එතකොට ඕක කරන්න දැන් සුදුසු වෙලාව නෙමෙයි. තව පහු වෙලා කරන්න ඕන. මේ විදිහට විවිධ පැතිවලින් ඒතනත්තා ඒකට කරුණු ඉදිරිපත් කරනවා. ඉතින් බැලුවහම දැන් සමහර වෙලාවට ඒ කියන කාරණා හරියන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒකට අදාළ සාධකත් එක්කලා. ඉතින් එතකොට අර අලස පුද්ගලයාට ඒකත් තව සාධකයක් වෙනවා තමන්ගේ අදහස සනාථ කරගන්න තමන්ට හැබෑවටම මේ નિවරදිව තමයි මේක වැටහුනේ කියලා හැඟෙන්නට. ඉතින් අපි බොහෝ අවස්ථාවල මේ සාකච්ඡාවේදී සිහිපත් කළා යම්කිසි වැරදි වැටහීමක් අපට ඇති වුනහම ඒ වැරදි දෘෂ්ටියේ ඉඳගෙන වැරදි අදහසේ ඉඳගෙන අපි ලෝකයේ දිහා බලන හැම අවස්ථාවකම අපට දැනෙන්නේ තමන් ඉන්න තැන වඩා නිවැරදි කියලා. ඉතින් අන්න ඒ නිසා තමයි අපට ඒකෙන් ගැලවෙන්න දුෂ්කර වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට මේ අලසකම එහෙම නැත්නම් චිත්තචෛසික ධර්මයන්ගේ උදාසීන බව ඒ වගේම කායික උදාසීන බව කායික මානසික දෙපැත්තෙන්ම උදාසීන බව ඇති වෙනවා එතකොට ඒ ඇති වෙන උදාසීන බව අලස බව ප්‍රඥාවේ වේසෙන් එහෙම නැත්නම් ඥානයේ වේසෙන් කොහොමද වංචා කරන්න කියන කාරණේ තමයි රේරුකාණේ මහානායක හඳුරු මෙහිදී පැහැදිලි කරන්නේ. ඒක උන්වහන්සේ මේ විදිහට විස්තර කරනවා. අලස බව අධික තැනැත්තා කෙරෙහි බොහෝ සෙයින් ඒ ඥාන වේශයෙන් පහළ වේ. මහන්සි විය යුතු යම් කිසිවක් කල යුතු අවස්ථාව පැමිණි කලෙහි අලසයාගේ සිත්ති ඒ දේ කිරීමෙන් ප්‍රයෝජනයක් නැතයි කියා හෝ උත්සාහ කළත් ඒ දේ නොකළ හැකිය කියා හෝ හැඟීමක් ඇතිවේ. ඒ තීන මිද්දේ ඥාන වේශයෙන් පහළ වීමයි. ඒන් වංචිත තැනැත්තේ කල යුත්ත අත්හරින්නේ. එතකොට දැන් ඒ තැනැත්තාට ඒක විවිධ ස්වරූපයෙන් පෙනෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඒ කාර්ය කලාට ප්‍රතිඵලයක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඊළඟට ඒක කරන්න අවශ්‍ය තරම් සාධක මේ වෙලාවේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒක කල යුතු වෙලාව මේ වෙලාව නෙමෙයි. ඒක තව පස්සේ කරන්න ඕන. එහෙම නැත්නම් ඔක කලින් කරන්න තිබිච්ච දෙයක්. ඒ විදිහට කාලය සම්බන්ධ ගැටලු මතු කරන්න පුළුවන්. ඊළඟට නෑ ඒක කරන්න දැන් මේ වෙලාවේ පටන් ගත්තොත් ඒකට විවිධ බාධක එන්න පුළුවන්. මේ මේවා ඔකට හරස් වෙන්න පුළුවන් කියලා බාධක දකින්න පුළුවන්. ඊළඟට ඒකට අවශ්‍ය තරම් ප්‍රාග්ධනයක් නැහැ. එහෙම නැත්නම් ඒකට අවශ්‍ය පුද්ගලයෝ නැහැ. ඒකට අවශ්‍ය ප්‍රමාණවත් තරම් උපාය කෞසල්‍යයක් නැහැ දැනුම නැහැ එහෙම නොඑක් જાති හිතෙන්න පුළුවන්. එතකොට ඒ තැනත්තා නිතරම දැන් අර නැති දේවල් සම්පාදනය කරගෙන ඒවා ගොඩනගාගෙන තමයි මේක පටන් ගන්නවත් එතකම් මේක පටන් ගන්න බෑ කියලා ඒක ප්‍රමාද කරන්න උත්සාහ කරනවා. ඒ විදිහට විවිධ පැතිවලින් දැන් අපි මුල් දේශනාවලදී සාකච්ඡාවලදී පැහැදිලි කළා යමක් සාර්ථකව ඉටු කරන්න නම් එහි පරමාර්ථය හඳුනාගෙන ඒ පරමාර්ථයට අවශ්‍ය සාධක මොනවද බාධක මොනවද උපාය කෞශල්‍ය මොනවද කියලා තේරුම් ගන්නට ඕන. එතකොට ඒ කරුණු පිළිබඳව වැටහීම තමයි ප්‍රඥාව එහෙම නැත්නම් ඥානය කියලා හඳුන්වන්නේ. එතකොට ඒ ඒ කාරණා සම්බන්ධවම තමයි දැන් මේ අලසයාට ප්‍රශ්න මතුවෙන්නේ. එතකොට ඒ කියන කරුණු 100ට 100ක් බැහැර කරන්න පුළුවන් කියලා එකවරම පේන්නේ නැහැ. ඒ වගේම සමහර අවස්ථාවල අපි අර මුලින් කිව්වා වගේ ඒ කියන જાති ඇතැම් අවස්ථාවල ඒ විදිහට සාර්ථක වෙන්නත් පුළුවන්. අනිත් එක තමයි ශහන් මහත්තයා දැන් මෙතනදී දැන් මේ මේ සාධක නැති නිසා මේක කරන්න බෑ කියලා කිව්වහම දැන් ඔහුගේ අලසකම නිසාම ඔහු සාධක ගොඩනගන්නේ නැහනේ. ඒතර සාධක ගොඩනගන්න නැති වෙනකොට කොහොමත් ඒ ඒ වැඩේ කඩාකප්පල් වෙනවා. එතකොට ඔහු කියන්නේ ආ ඕක තමයි මං කිව්වේ. එතකොට ඕක කරන්න බෑ කියලා මං කිව්වේ නිසා තමයි මං කල්තියා කිව්වා. මං කල්තියා කිව්වා ඔබ. එතකොට දැන් අර තමන්ගේ උත්සාහය උනන්දුව තිබුණා නම් ඒ සාධක ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි තියෙන අවස්ථාව ඔහු විහිින් නැති කරගන්නවා අර අලසකම නිසා. හැබැයි ඒකෙන් අවසානයේ ඔහුගේ ප්‍රකාශනය තමයි ජය ඒ මම ඕක තමයි කිව්වෝක කරන්න බෑ කියලා. ඉතින් අන්න ඒ වගේ අර සාර්ථක වෙනුවට අසාර්ථක වීම පිළිබඳව යම් යම් පූර්ව ප්‍රකාශන ඉදිරිපත් කරන අයට ඒ කියන්නේ එහෙම නැත්නම් අපි කියන්නේ මේ අර අනාවැකි කියනවා අනාවැකි කියනවා කියලා. එතකොට ඒ වගේ අනාවැකි කියන දැන් අර අර ජනවහර හැදිලා තියෙනෙත් එහෙමයි කම්මැලියට දිවස් තියනවා කියලා. එතකොට හරියට දිවසින් දැකලා කියනවා වගේ ඕක කළාට හරියන්නේ නැහැ මෙහෙම මෙහෙම වෙනවා කියලා කියනවා. එතකොට හැබැයි ඒ කියන්නේ හුඟක් වෙලාවට අසාර්ථක වීම පිළිබඳවයි. ඍණ මානසිකත්වයෙන් අපි හඳුනන තියෙන්නේ. ඔව් ඍණ මානසිකත්වයෙන් තමයි මේ ප්‍රකාශන කරන්නේ. ඉතින් දැන් අපිට මේ මේ මේ ඇති වෙන්නේ ඇත්තටම ප්‍රඥාවද එහෙම නැත්නම් අලසකමද කියලා හඳුනා ගන්න තියෙන එක තැනකුත් ඒක තමයි. දැන් ප්‍රඥාව ඥාණය පාවිච්චි කරලා නම් ඒක කරන්නේ අපිට ඍණාත්මක වගේම ධනාත්මක කරුණුත් පේනෙන්න ඕන. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ අර බාධකයේ වගේම ඒක නැති කරන සාධකෙත් පේන්න ඕන. ඒකත් පේන්න ඕන. ප්‍රඥාව නම්. දැන් මේ අලසයාට ඒකේ අර අර බැරි පැත්තම තමයි <laughs> පේනෙන්න ගන්න. ඉතින් එතකොට අපි තේරුම් ගන්නට ඕන එතන එහෙමනම් තියෙන්නේ ප්‍රඥාවට වඩා අලසකමක් කියන බව. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තියෙන විවිධ காரணා වීරය අධික පුද්ගලයාට ඒවා වීරය අවදි කරගන්නට කරුණු වෙනවා වගේම අලසයාට උදාසීන පුද්ගලයාට ඒ කරුණුම උදාසීන භාවයට හේතු එබඳු කරුණු 8ක් බුදුරජාණන් වහන්සේ දක්වනවා කුසීත වස්තු කියලා. එතකොට මේ කුසීත වස්තුම තමයි විරිය ආරම්භ වස්තු හැටියට ක්‍රියාත්මක වෙන්නේ. මොනවද කුසීත වස්තු කියලා කියන්නේ? දැන් මේ විදිහේ අලස පුද්ගලයා අපි හිතමු ඒ තනත්තාට ගමනක් යන්න තියනවා නම් ඔහු කල්පනා කරනවා දැන් මට ගමනක් යන්න තියනවා ඒ නිසා මේ ඒකට සූදානම් වෙන්න ඕනේ. දැන් ගොඩක් වෙහෙස මහන්සි වෙලා කය තෙහෙට්ටු කරගෙන, මනස අවුල් කරගෙන මේ කාර්ය බහුලත්වයත් එක්කලා ඒ ඒක කරන්න බෑ. දැන් මේ ගමනට අවශ්‍ය විදිහට ගතසිත සැහැල්ලු කරගන්න ඕන. ඒ නිසා මේ වෙලාවේ මම ටිකක් විවේක ගන්න ඕන කියලා අර කරන වැඩ වලින් ඔහු ඉවත් වෙන්න උත්සාහ කරනවා. ඊට පස්සේ දැන් ඒක තමයි පළවෙනි කාරණේ. දැන් ගමනක් ගිහිල්ලා ආවට පස්සේ ඔහු කල්පනා කරනවා දැන් හොඳටම තෙහෙට්ටු වෙලා හෙම්බත් වෙලා ආවේ හරියට වෙහෙසයි ගතට සිතට දෙකටම වෙහෙස වැඩි. දැන් මේ වෙලාවේ අනිත් වැඩ කරන්න බෑ. මේ වෙලාවේ දැන් ටිකක් විවේක ගන්න ඕන කියලා ඔහුට හිතෙනවා. ඒ දෙවෙනි කාරණේ. එතකොට මේ ගමන් බිමන් යාම සම්බන්ධව යන්න පෙරත් ගිහිල්ලා ආවට පස්සේ අවස්ථා දෙකේම ඔහුට උදාසීන බව තමයි ඇති වෙන්නට ඒ කාරණේ පෙනෙන්නේ. ඊළඟට අපි හිතමු ඔහුට ටිකක් බර වැඩක් කරන්න තියෙනවා කියලා. බර වැඩක් කරන්න තියෙනකොට ඔහු කල්පනා කරනවා දැන් හුඟක් වෙහෙස මහන්සියලා කරන්න තියෙන වැඩක් තියෙන්නේ. ඒ නිසා දැන්ම ටිකක් නිදාගෙන එහෙම දැන් අද නිදා ගන්න වෙයිද දන්නේ නැහැ. කල්ටි ඇලස් තියෙනවා. ඔව් නිදි මරන්න වෙයිද දන්නේ. ඒ නිසා දැන්ම තියා ටිකක් නිදාගෙන ටිකක් සැහැල්ලු වෙලා සූදානම් වෙන්න ඕන. දැන් මේ වැඩේ බරපතලයි කියලා ඔහුට හිතෙනවා. ඊට පස්සේ දැන් ඒ කාර්ය අපි හිතමු කලයි කියලා ඊට පස්සේ කරලා ඉවර වුණාට පස්සේ ඔහුට හිතෙන්නේ දැන් මේ වැඩේට වෙහෙස මහන්සි වුණා ගොඩක් තෙහෙට්ටු වුණා ඒ නිසා දැන් විවේක ගන්න ඕනේ. එතකොට ඒ ඇඟ වෙහෙසවල කරන වැඩ සම්බන්ධව කරන්න කලිනුත් කළාට පසුවත් කියන අවස්ථා දෙකේම ඔහුට ඒක උදාසීන බවට හේතුවක් හැටියට පෙනෙනවා. ඊළඟට අපි හිතමු ඒතනත්තාට අවශ්‍ය වෙලාවට ආහාර පාන අනුභව කරන්නට නැති වුණොත් දැන් බඩගිනි හැදුණා. බඩගිනි හැදුනොත් අලසයා කල්පනා කරන්නේ දැන් හොඳටම බඩගිනි දැන් ආහාර නැතුව ඇඟටත් අමාරුයි ක්ලාන්ත ගතිය වැඩි දැන් නම් මහන්සි වෙලා වැඩ කරන්න බෑ දැන් ඉතින් වැඩ නවත්තලා විවේක ගන්න ඕන කෑම කාලා මිසක් ආයෙනම් වැඩට අත ගහන්න බෑ එහෙම කියලා කල්පනා ඊට පස්සේ අපි හිතමු කෑම කෑවට පස්සේ ඔහු කල්පනා කරන දැන් කාපු ගමන් වැඩ කරන්න බෑනේ එතකොට දැන් බඩ තද වෙලා බඩ පිරিলা කාපු හැටිය වෙහස මහන්සියලා වැඩ කරන්න බෑ. ටිකක් විවේක ගැන තමයි වැඩ කරන්න ඕනේ කියලා ඔහුට හිතෙනවා. එතකොට කෑම කෑමෙන් පස්සෙත් ඔහුට ඒක අලස බවට හේතුවක් වෙනවා. ඊළඟට අපි හිතමු එතනත්තාට ලෙඩක් හැදුණයි කියලා. යන්තම් ඒ රෝගය පිළිබඳව සංඥා සටහන් මතුවෙනකොටම රෝග රෝගය පිළිබඳව නිමිති පහළ වෙනකොටම ඔහු කල්පනා කරන්නේ දැන් නම් වෙහස මහන්සි වුණොත් ඇඟේ ප්‍රතිශක්තිය හීන වෙනවා. දැන් එතකොට මේ ලෙඩේ වැඩි වෙනවා. ඒ නිසා දැන් හොඳට විවේක ගන්න ඕනේ කියලා ඔහු කල්පනා කරනවා. කල්පනා කරලා අර වැඩ කටයුතු නවත්තනවා. ඊට පස්සේ ලෙඩේ හැදිලා සනීප වෙමින් තියෙනකොට ඔහු කල්පනා කරන්නේ දැන් නම් ඉතින් වෙහෙසෙන්න බෑ. දැන් ආපහු වෙහෙසුනොත් එහෙම නැවත ලෙඩේ මතුවෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිශක්තිය අඩු වෙනකොට ඒ නිසා දැන් විවේක ගන්නවා. මේ විදිහට මේ කාරණා අට පිළිබඳවම ඔහුට උදාසීන බවට තමයි කරුණු මතුවේ. දැන් වීරය කරන පුද්ගලයාට ඔය කාරණා අටම වීරය සඳහා හේතු වෙනවා. ඒ කියන්නේ ගමනක් යන්න තියනවා නම් වීරවන්ත පුද්ගලයා කල්පනා කරන්නේ ගමනක් යන්න තියනවා නම් වීරවන්ත පුද්ගලයා කල්පනා කරන්නේ දැන් මේ ගමන පිටත් වුනහම අනිත් වැඩ කටයුතු කරගන්න විදිහක් නැහැ. ඒ නිසා දැන් ගමන යන්න කලින් මේ තියෙන වැඩ ටික ඉවර කරලා යන්න ඕන කියලා ඔහු වීරවන්තව ඒ ගමන නික්මෙන්න කලින් කරන්න ඕන වැඩ කටයුතු ටික කරනවා. ගිහිල්ලා ආවට පස්සේ ඔහු කල්පනා කරනවා දැන් මට මේ ගමනට කාලය ගත වෙච්ච නිසා මේ වැඩ ටික කරගන්න බැරි වුණා. ඒ නිසා දැන් ඒකටත් එක්කලා මහන්සි වෙලා මේ වැඩ ටික කරන්න ඕනේ කියලා. ඇත්තටම දැන් මේ කරුණ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කරන්නේ ಗುಣධර්ම වැඩි වීම සම්බන්ධව. ඉතින් ಗುಣධම් වලට පමණක් නෙවෙයි අනිත් ඕනම දෙයකට මේවා සාධාරණයි. එතකොට මේ ඊළඟට ඒ තැනත්තාට බර වැඩක් කරන්න තියෙන වෙලාවට ඔහු කල්පනා කරනවා දැන් ඒ බර වැඩට යමු වුණාම ගතසිත වෙහෙසෙනවා. ඒ නිසා මේ තියෙන අනිත් වැඩ කටයුතු ටික දැන් ඉක්මනට ඉවර කරන්න ඕන. ඊට පස්සේ වෙහෙස මහන්සි වෙලා ඒ ඒ බර වැඩ කරලා ආවට පස්සේ ඔහු කල්පනා කරනවා ඒ කාර්යයට යොමු වෙච්ච නිසා දැන් මට මේ අනිත් කටයුතු අතපහ වුණා. ඒ නිසා ඒ කටයුතු ටික කරන්න ඕන කියලා. ওই විදිහට ඊළඟට කුසගින්නේ ඉන්නකොට ඔහු කල්පනා කරනවා දැන් මේ බඩ තද වෙලා නැහැනේ ආහාරවලින්. එතකොට හරිම සැහැල්ලුවක් තියෙනවා. බඩ හිස් වුණාම. එතකොට මේ සැහැල්ලු බව මේ ශරීරයේ ක්‍රියාකාරී බව තියෙන නිසා දැන් තමයි හොඳට කඩිසරව වැඩ කරන්න පුළුවන් කියලා ඔහු ඒක වීර මතු කරගන්න හේතුවක් කරගන්න. ඊට පස්සේ කෑම කාලා බඩ පිරුණාම ඔහු කල්පනා කරනවා දැන් ඉතින් හොඳ පෝෂණීය ආහාර වේලක් ගත්තනේ ඉතින් දැන් හොඳට කුසගිනිත් නිවිලා දැන් ඇඟට හොඳට හයිය තියෙනවා ඒ නිසා දැන් තමයි හොඳට වෙහස මහන්සියලා වැඩ කරන්න පුළුවන් කියලා ඔහු කල්පනා කරනවා ඊළඟට අර විදිහට අසනීපයක ගති ලක්ෂණ පහළ වෙනකොට ඔහු කල්පනා කරනවා දැන් මේ අසනීපේ වැඩි වුණොත් එහෙම මට මේ තියෙන වැඩ ටික කරගන්න වෙන්නේ. ඒ නිසා ඉක්මනට මේ වැඩ කටයුතු ටික කරන්න ඕන කියලා. ඊළඟට අසනීප සුව වුණාට පස්සේ ඔහු කල්පනා කරනවා දැන් මේ අසනීප නිසා මට ගොඩක් වැඩ අතපහ වුණා. දැන්වත් ඒ ටික කරන්න ඕන. දැන් මේ විදිහට ಗುಣදහම් වඩන් වැඩිවීමට යොමු වෙලා ඉන්න තැනැත්තාට ඇත්තටම ආරම්භක වීර්ය තියෙනවා නම් ඒ කියන්නේ උදාසීන නොවි ඔහු උත්සාහයෙන් කටයුතු කරනවා නම් මේ කරුණු අට ಗುಣධම් වැඩිම සම්බන්ධව වීර්ය උපදවා ගන්නට ඔහු පාවිච්චි කරනවා. අලස පුද්ගලයා ಗುಣධම් වඩන්නට යොමු වෙලා ඉන්න අලස තැනැත්තා ඒ කියන්නේ තීන මිද්දේ උදාසීන බව තියෙන තැනැත්තා ඒ තමන්ගේ ಗುಣධර්ම පිරිහෙන්නට මේ කරුණු අටම පාවිච්චි කරනවා. අපි හිතමු අධ්‍යාපන කටයුතු වලට යොමු වෙලා ඉන්න කෙනෙක් කියලා. එතකොට මේ කරුණු අටම අර උදාසීන වූ තැනැත්තා අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නට හේතු කරගන්නවා. දැන් මේ පහුගිය ටිකේ හොඳටම අසනීප වෙලා හිටියේ දැන් වෙහෙසිලා පාඩම් කරන්න හොඳ නැහැ දැන් නිදි මරන්න හොඳ නැහැ දැන් විවේක ගන්න ඕන ඔය විදිහට මේ කරුණ වට ගැනීම කල්පනා කරනවා. හැබැයි අධ්‍යාපනයේට යොමු වෙලා ඉන්න වීරවන්ත දරුවෝ මේ කරුණ අටම ඒ අයට වීරය මතු කරගෙන අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න යොදා ගන්නවා. ඊළඟට අනිකුත් ව්‍යාපාර කරන, ගොවිතැන් කරන මේ හැම ආකාරයෙන්ම යම් කාර්යභාරයක නිරත වෙලා ඉන්න අයට මේ කරුණු අටම කුසීත වස්තු අටක් වෙනවා මේ කරුණු අටම විරයාරම්භ වස්තු අටක් වෙනවා. එතකොට අපි ඒව දිහා බලන විදිහත් එක්ක තමයි. එතකොට තීන මිද්දේ උදාසීන බව, අලස බව, කය වෙහෙසලා, සිත වෙහෙසලා වැඩ කරන්න කැමති නැති කෙනාට හැමතිස්සෙම ওই විදිහට මතුවෙන මතුවෙන අනිත් අයට වීරිය උපදවා ගන්නට හේතු වෙන කාරණයම ඔහුට අලස බව මතු කරගෙන අනාවැකි කිය කියා උදාසීන වෙන්නට තමයි යොදාගන්නේ. හැබැයි ඔහුට සිතෙන කාරණා කොයිම වෙලාවකවත් ඒක Tamanගේ උදාසීන බව කියලා ඔහුට පෙනෙන්නේ නැහැ. ඔහුට පෙනෙන්නෙම ඒක තමයි ඒ වෙලාවට කළ යුතු හොඳම විදිහ කියලා. ඒ ඒක තමයි මේ ඥාන වේශයෙන් අලසකම මතුවෙනවා කියලා අදහස් කරන්නේ. අපේ හම්දුරන් වහන්සේ මනාවට පැහැදිලි කළා ඔබ සාධක වැඩියෙන් දැකලා බාධක අඩුවෙන් දකින කෙනෙක්ද? නැත්නම් ඔබ බාධක වැඩිපුර දැකලා සාධක අඩුවෙන් දකින කෙනෙක්ද? නැත්නම් සාධක බාධක මේ දෙකම සමබරව දැකලා වැඩ කරන කෙනෙක්ද? මේ ගැන ඔබ ඔබම තක්සේරු කරගන්න. තව සුළු මොහොතකින් අපි යලිත් මේ සාකච්ඡාවේ ඉතිරි කොටස ඔබට අරගෙන එන්නට සූදානම් වෙනවා. ඊට කලින් අපට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට යන්න. කරනු මිස වැඩ තමා ඇත පමාවට කරුණු මට උවමනා නැත හඳුනේ දැන් බොහෝ රාජ්‍ය කාර්යාලවල ප්‍රධාන නිලධාරීන් අභියසට එන තැන තියෙන්නෙම ඔන්න ඔය පාඩේ සඳහන් වෙලා එතකොට පමාවට කරුණු කියන්න එපා නොපමාව කළ යුතු කාරණා කරන්නට කියන කාරණාව තමයි තියෙන්නේ. දැන් හැමෝනේ ගොඩ දෙනෙකුට බොහෝ දෙනෙකුට දකින්නට තියෙන සමාජයේ අපි අත්දකින දෙයක් තමයි. ඕක හරියන්නේ ඕක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඔහොම වැඩ කවුරුත් කරලා නැහැ. මේ වගේ කාරණා හැමෝනේ නිරන්තරයේ අපේ භාෂා විවහාරෙත් තියෙනවා. සමහරවිට පොඩි කාලේ අපි සෙල්ලමුකුත් කරනවා හැමෝනේ නෑ බෑ කියන්න බෑ කියලා. නේ ඉතින් එවැනි තත්යකදී අපි හඳුනේ දැන් මේ වැඩසටහන නරඹන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ලක්ෂණ සියල්ලම අපි ළඟ තියෙනවා විටක දරුවන්ට විටක වැඩිහිටියන්ට හඳුනේ පින්දහම් කරන්න යනකොටත් සමහරුන්ට හිතෙනවා තාම මේකට කල වයස නෙමෙයි තව ටිකක් වයසට යන්න ඕන පින්දහම් කරන්න පන්සලට යන්නේ වයසට යනකොට ඉතින් මෙවැනි තත්යකදී හඳුනුනේ මෙවැනි ගැටලුවක් කෙනෙකුට ඇති වුණොත් ඒ තත්ත්වෙන් අත්මිදෙන්න මොකක්ද ඔබ වහන්සේගේ යෝජනාව ඇත්තටම දැන් අපි නිර්වාණගාමිනී මාර්ගයේහි ගමන් කරන දැන් අපි මේ සාකච්ඡාව කරන්නේ ප්‍රධාන වශයෙන්ම අපට ಗುಣධම් වැඩිම සඳහා නිවන් මඟ ගමන් කිරීමනේ ප්‍රධාන ඉලක්කය. අනිත් ඒවටත් මේ කියන කාරණා පොදුවේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ಗುಣධම් වැඩිම. ඒතර ಗುಣධම් වඩන තැනදී හෝ එහෙම නැත්නම් තමන් ව්‍යාපාර කළත්, ගොවිතැන්පත් කළත්, අධ්‍යාපන කටයුතු කළත් මේ හැම එකම මූලික ප්‍රතිලාභය එන්නේ Tamanටනේ. තමන්ne එතනදී ශක්තිමත් වෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ බඳු කරුණවලදී අපි කල්පනා කරලා බලන්නට ඕන නිකන් නිදහසට කාරණා දැකීම නෙමෙයි වඩා වැදගත් වෙන්නේ ඇත්තටම සාධක નિවරදිව දැකීමයි. දැන් නිදහසට කාරණා දකිනවා සාධක දකිනවා කියන දේ අපට එකක්ම වගේ පේනෙන්න පුළුවන්. නමුත් ඒක එකක් නෙමෙයි දෙකක්. ඒ කියන්නේ උදාහරණයක් හැටියට අපි අර සිහිපත් කළේ පෙර දිනක අර පන්සලේ භාවනා වැඩසටහන දවසේ දානෙ ගෙනල්ලා නැතුව නායක හම්දුරෝ කිව්වා මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන උපාසක උපාසිකාවන්ට අද දානෙ නැහැ කියලා. ඒතකොට දැන් මේ වචනේ ඇහි ඇහි මම ගිහිල්ලා මට වළඳන්න දානෙ ටික මං බෙදාගත්තා. අර ගැන මොකුත් මට අදහසක් ආවේ නැහැ. එතකොට අර තරුණ දරුවෙක් ඉඳලා ඇහුවා හාමුදුරනේ එහෙනම් මම පාන් ටිකක්වත් අරන් එන්නද ගෙදර ගිහින් පරිප්පු හොද්දක් අරන් එන්නද දැන් ඒක අහනකොට තමයි මගේ හිතට නිකන් ලැජ්ජාවක් ඇති වුනේ දැන් ඒ ඒ තරුණ දරුවා එයා ගිහියෙක් වෙලත් අර උපාසක උපාසිකාවන්ට දාන්නේ නැහැ කිව්වෙන් පස්සේ ඒක සම්පාදනය කරන්න යම් ක්‍රමෝපායක් යොදන්න ඕන කියන අදහසක් මතුවුණා හැබැයි දැන් මගේ හිතේ අදහස මතුන්නේ නැහැ ඒ වෙලාවේ ඊට පස්සේ මම කල්පනා කළා ඇයිද මගේ මම පැවිද්දෙක් වෙලත් අනිත් අයට දහම් කරුණු කියා දෙන කෙනෙක් වෙලත් ඇයි මගේ මනසේ ඒ ඒ අවශ්‍ය උද්‍යෝගයේ උත්සාහය අනිත් අයට දාන ටික සම්පාදනය කරන්න ඕනේ කියන මේ හැඟීම මතුන්නේ නැත්. දැන් ඒකෙන් අදහස් කරන්නේ මං කඩේට ගිහිල්ලා පාන් අරන් එන්න ඕන පරිපෝදි හදන්න ඕන කියන එක නෙමෙයි. බඩ කියනට අමතරව. අමතරව. ඒ කියන්නේ අඩුතරමින් ඒ සඳහා කෙනෙක් යොදවන්න හරි එහෙම නැත්නම් මොකක්ද ඒකට කරන්න කියලා නිකම් මට වචනයක් වැය කරලා ඒක විමසන්න තිබ්බනේ. හැබැයි එහෙම මට එකවර හිතුන්නේ නැහැ. ඉතින් මම කල්පනා කළා ඒක කොච්චර දුර්වලකමක්ද කියලා. එහෙම හිතනකොට අනික් අතට මට මතක් වුණා නෑ මං එහෙම හිතුවේ නැත්තේ මට ඒ අදහස ආවේ නැත්තේ දැන් මම හිටියේ වෙනත් මානසික තත්වයක. ඒ කියන්නේ දැන් ඉක්මනට දාන ටික වන්දලා මට ඊට පස්සේ කරන්න තව වැඩ ගොඩක් තිබුණා. ධර්මදේශනාවකට යන්න හෝ මොකක් හෝ තිබුණා. ඊළඟට දැන් බඩගින්නේ ඉඳලා දාන ටික වළඳන්න පරක්කු වුණොත් මට අම්ල පිත්ත රෝගය යම් පමණකට ඒ කාලේ බරපතල විදිහට තිබුණා. ඒ කියන්නේ ગેස්ට්‍රයිටිස්. එතකොට දැන් ආහාර ගන්න පරක් වුණොත් ඒක වැඩි වෙන්න පුළුවන්. ඒක වැඩි වුණොත් එතකොට මම රෝගී වුණොත් ඉදිරියේ මගේ වැඩ කරගන්නත් බෑ, සාසනික කටයුතු කරගන්නත් බෑ. එතකොට දැන් මේ පවතින කායික වාතාවරණයත් ඒ වගේම දැන් බනදහම් කියන්නට යන්න තියෙනවා. අන්නේ අවශ්‍යතා නිසා තමයි දැන් මට අර අනිත් අයගේ දාන ගැන එච්චර උනන්දුවක් ඇති නොවි මම ඉක්මනට දාන ටික වළඳලා පිටත් වෙන්න ඕන කියලා මට හිතුනේ කියලා දැන් මට හිතෙනවා. ඉතින් දැන් මේ මතුවෙන්නේ නිදහසට කාරණා. එතකොට දැන් ඇත්තටම ඒ ඒ කාරණා බොරු නෙමෙයි. ඒ මම නිකන් හිතරවට්ට ගන්න හිතුවා නෙමෙයි. ඒ කාරණා ඇත්ත කාරණා. ඇත්ත කාරණා වුණාට දැන් මගේ මනස මේ යෝජනා කරන්නේ මං අතින් ඒ වැරද්ද උනේ දුර්වලකම ඇති උනේ ඒකට සුදුසු හේතු සාධක තිබිච්ච නිසායි කියලා දැන් මේ මාව බේරන්න තමයි දැන් මම මේ හිතන්නේ. හිත සනස ගන්න හදනවා. හිත සනස ගන්න. අර ඇති වෙන පශ්චාත්තාපය දුරු කරගෙන, අර ලැජ්ජාව දුරු කරගෙන ටිකක් හිත සැහැල්ලු කරගන්න මාව බේරන්න, මාව රැකගන්න තමයි දැන් මේ උත්සාහ කරන්නේ. ඒක තමයි නිදහසට කාරණා කියන්නේ. එතකොට හේතු දකිනවා කියලා කියන්නේ හරි මට ඒ වෙලාවේ ඒ උපාසක උපාසිකාවන්ට දාන ටික සම්පාදනය කරන්න ඕන ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න ඕන කියන ඒ සිතුවිල්ල ආවේ නැහැ ආවේ නැත්තේ ඇත්තටම මේ මේ සාධක නිසා හැබැයි ඒක දුර්වලකම ඒක දුර්වලකම එහෙමනම් ඉබඳු අවස්ථාවල මම ඊට වඩා සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙන්නට ඕන ඊට වඩා මා තුළ මෛත්‍රිය කරුණාව මතුවෙන්නට ඕන ඒ දුර්වලකම හදාගන්නට මට කුමක්ද කළ හැක්කේ මම කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ? එතකොට ඇත්තටම එතන යම් සාධක ටිකක් තිබුණා. ඒ අම්ල පිත්ත රෝගේ වැඩි වෙන්න පුළුවන්, මට බනට යන්න තියෙනවා. මේ වගේ සාධක ටික ඒ ඒ පසුබිම මත තමයි අර අර විදිහෙන් මම ක්‍රියා කළේ. ඒක බොරුවක් නෙමේක ඇත්ත. හැබැයි ඒකෙන් විතරක් මගේ හිත සනසගෙන ඉඳලා හරියන්නේ මේ අවශ්‍ය ගුණය මා තුළ මතුවෙන්න ඕන. එතකොට ඒක මතු නැතිනම් ඒක දුර්වලකමක්. ඒකත් මම පිළිගන්නට ඕනේ. එමනම් ඒ දුර්වලකම සකස් කරගන්න මම කොමක්ද කළ යුත්තේ? ඒ තියෙන සාධක වලින් ඇතිවෙච්ච ඵලය යහපත් ප්‍රතිඵලයක් නෙමෙයි නම් ඒ తත්වේ වෙනස් කරන්න මට මොකද්ද කරන්න පුළුවන්? ඒ ගැන මං උනන්දු වෙන්නට ඕනේ. ඒ ගැන උනන්දු නැත්නම් මගේ અભිවෘද්ධියක් ඇති වෙන්නේ නැහැ. මගේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් දැන් උදාසීන පුද්ගලයාට හෝ ප්‍රඥාවන්ත පුද්ගලයාට පෙනෙන්න පුළුවන් මේ වැඩේ කරන්න බෑ මේ මේ මේ මේ සාධක ටික මෙතන අඩුයි මේ මේ බාධක ටික මෙතන තියෙනවා මේ උපාය කෞශල්‍ය මෙතන නැහැ කියලා පෙනෙන්න පුළුවන්. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇති වෙන්නේ ප්‍රඥාවද උදාසීන බවද කියලා තෝරගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපේ මනසට එහෙම හැඟෙනකොට අපිට තෝරගන්න බෑ මේක. දැන් අපි තෝරගත යුත්තේ කෙසේද? එතන තියෙන්නේ උදාසීන බව නම් අපි අර කරුණු දකින්නේ තමන්ව බේරා ගන්නා කරුණු හැටියට. ඒ කියන්නේ ඒ ඒ වැඩේ නොකරන තැනට තමන් කායික මානසික වෙහෙසෙන්නේ නැතුව ක්‍රියාත්මක වෙන්නේ නැතිව අපි බේරෙන වැඩේ නොකරන තැනට තමයි ඒ ඒ කරුණු දකින්නේ. ඒක තමයි නිදහසට කාරණා දැකීම හෝ උදාසීන පුද්ගලයාගේ ස්වභාවය. හැබැයි අපි උත්සාහ කරන්න ඕනේ හරි. දැන් මේ වැඩේ කරන්න අවශ්‍ය සාධක නැතිනම් ඒ සාධක ගොඩනගාගෙන මේ කාර්ය කරන්නේ කොහොමද? එහෙම නැත්නම් හැකි ප්‍රමාණයෙන් මේ කටයුත්ත සම්පාදනය කරන්නේ කොහොමද? එතකොට ඇත්තටම දැන් මට මෙතනදී මේ ක්‍රියාව සම්පූර්ණ කරන්න ඕන කියන අදහසක් අවංකව තියනවද මට? ඒ ගැන විමසා බලනවා. ඒ ඒ පරමාර්ථය ඉටු කරන්න ඕන කියන පැහැදිලි අදහසක් තියෙනවා. ඒ පැහැදිලි අදහස තියෙනවා නම් Taman ළඟ ඒකට සාධක සුදුසුකම් නැතිනම් අපිට තව සුදුසු කෙනෙක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඊළඟට ඒකට යම් යම් බාධක තියෙනවා නම් ඒ බාධක දුරු කරගන්න ක්‍රමයක් ගැන හිතලා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඊළඟට ඒ සඳහා අවශ්‍ය දැනුම, උපාය කෞශල්‍ය ඒ වෙනකොට Taman තුල නැතිනම් ඉතින් ඒව අවදි කරගන්න ඕනේ ඒවා නැත්තම්. එතකොට අන්න ඒ පැත්ත ගැන අපිට යම්කිසි අදහසක් ඇති වෙනවද? සාධක දැකීම හරි. ඒ සාධක දකින්නේ නිදහසට කරුණු සෙවීමක් හැටියටද අදාළ පරමාර්ථය ඉටු කිරීමක් හැටියටද? එතනයි වැදගත්. දැන් මට ඕන වෙන්නේ ඒ වැඩෙන් මාව නිදහස් කරගෙන මම කැමති විදිහට මාව සුවසේ පවත්වා ගන්නද එහෙම නැත්නම් අර අදාළ වැඩේ කෙරෙන තැනටද මම මේ කරුණු හොයන්නේ ඔන්න ඔය කාරණා දෙක දිහා බැලුවොත් තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම මේ මතුවෙන්නේ ප්‍රඥාවද එහෙම නැත්නම් නිදහසට කරුණු සොයමින් ඇති කරගන්නා කායික මානසික උදාසීන බවද කියන්නේ. එතකොට අර අපි නැවතත් සිහිපත් කරන්නට ඕන උදාසීන බව ඇති වෙන පුද්ගලයාටත් සාධක තමයි පෙනෙන්නේ. ප්‍රඥාවන්තයාටත් සාධක තමයි පෙනෙන්නේ. හැබැයි පෙනෙන සාධක වැඩේ කරන්න මේ උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් මාව බේරගන්න නිදහසට කාරණාද මේ මතුවෙන්නේ කියන ওই පැති දෙක පරීක්ෂා කළොත් තමයි අපිට පැහැදිලිව දැනගන්න පුළුවන් වෙන්නේ මේ එන්නේ මේ මතුවෙන්නේ හැබැයි ප්‍රඥාවද එහෙම නැත්නම් උදාසීන බවද කියලා. වැඩේ කෙරෙන තැනට වැඩ කරනවාද නොකෙරෙන තැන ඉඳගෙන Tamannin ගැලවෙනවාද කියන කාරණාව ඔබ හිතා බැලුවොත් ඔබට සාධක මතුනේ කොහොමද කියලා අපේ හම්දුන් වහන්සේ යෝජනා කරනවා මේ වංචක ධර්මයන්ට ඥාන වේශයෙන් තීනය සහ මිද්දේ කියන කාරණා දිත්තේට ඔබව හසුවනවාද මැදි වෙනවාද කියන කාරණාව අපට තේරුම් ගන්නට පුළුවන් කියලා. හාමුදුරුවනි අපි ඊළඟ කොටසට ගියොත් දැන් ඥානවේශයෙන් කතා කරාට පස්සේ දැන් තව දුරටත් මේක ඉස්සරහට යනවා හම්දුරුවනේ පරීක්ෂණතාවේශයෙන් වංචක තීන විද්‍ය. දැන් හිතලා බලලා විතරක් නෙමෙයි හම්දුනේ දැන් හොයා බලලත් මේ වැඩ කරනකොට ඒකත් වංචාවට අසු වෙනවද? ඒ කාරණාව පැහැදිලි කරගමු. ඇත්තටම දැන් පරීක්ෂා කිරීම කියලා කියන්නේ ප්‍රඥාවේ කාර්යභාරය. ඒ කියන්නේ විමසා බලා කටයුතු කිරීම. දැන් අපි අපේ සජ්ජන සංවිධානයේ සභාපතිතුමා අධිකාරම්‍යතිතුමා එතුමා සජ්ජන සංවිධානයේ මූලික තේමා පාඩයටත් එකතු කරලා තියෙනවා විමසිලිමත් බව විමසිලිමත් බව සහ සමානාත්මතාව. එතකොට මේ විමසිලිමත් බව කියලා කියන්නේ අපට නිර්වාණ ගාමිනී මාර්ගයේදී පමණක් නෙවෙයි අනිත් සියලුම කටයුතු කරනකොට අත්‍යවශ්‍ය සාධකයක්. අතර විමසිලිමත් බව නිසා තමයි අපිට යමක් નિවරදිව වඩා සාර්ථකව කරන්න පුළුවන් වෙන්නේ. නිකන් එකපාරට අනිත් අය කියපු පමණට Tamanට හිතුණු පමණට මතු පිටින් දේවල් පෙනෙන දැනෙන පමණට දේවල් කරන්න ගියොත් එතනත්ත බරපතල අනතුරකටපත් වෙන්නට පුළුවන් අසාර්ථක වීම සිද්ධ වෙන්නට පුළුවන් ඒ වගේම අනර්ථයන් සිද්ධ වෙන්නට පුළුවන් ඒ නිසා හැමතිස්සෙම අර මතු පිටට පෙනෙන දේවල් අනිත් අය කියන දේවල් හෝ එහෙම නැත්නම් Tamanට හිතන දේවල් මත අපි කටයුතු කිරීම සුදුසු නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේදී දේශනා කරනවා පරම්පරාවෙන් ආවයි කියලා ගුරුවරයා කිව්වයි කියලා ඊළඟට පොතක තිබුණයි කියලා සමාජයේ එක කවුරුත් වැඩි දෙනෙක් පිළිගන්නවා කියලා තමන් රුචි උණයි කියලා එහෙම කටයුතු කරලා හරියන්නේ නැහැ. ඒ පිළිබඳව විමසා බලන්න. ඒතර විමසා බලන්නේ මොකකින්ද? එතකොට එහෙනම් මේ තමන්ට හිතන විදිහටද වැඩ කරන්න ඕන. දැන් ගොඩක් දෙනා ඕක ගන්න එහෙමයි. ගුරුවරයා කියන දේ අහන්නත් එපා, පොතේ තියෙන විදිහට කරන්නත් එපා, අනුන් කියන දේ අහන්නත් එපා, තමන්ට ඕන දේ කරන්න. එතකොට හිතුවක්කාර වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ යෝජනා කරන හිතුවක්කාර වීමක් ගැනත් නෙමෙයි. එතනදී තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ යම් කාරණයක් හඳුනා ගැනීම සඳහා අපට අවශ්‍ය වෙන්නේ ඒ අනුම් කියන කතන්දර නෙමෙයි පොත්වල තියෙන කතන්දර නෙමෙයි ඒවා අපට ප්‍රමාණවත් වෙන්නේ දැනුම සඳහා පමණයි හැබැයි ප්‍රඥාව උපදින්නේ ඥානය උපදින්නේ ඒකට අදාළ නිවැරදි සාධක තියද කියලා ඒ මොහොතේ සති සම්පජඤ්ඤය යුක්තව පරීක්ෂාකාරී වීම තුලයි එතකොට අපිට පොතේ තියෙන කරුණු දැනුම සඳහා උදව් වෙනවා. ගුරුවරයා කියන කරුණු දැනුම සඳහා උදව් වෙනවා. අපි හිතමු බුදුහාමුදුරන්ගෙන් අපි මනක් අහනවා කියලා. බුදුහාමුදුරන්ගෙන් අපි අහන බණ අපට දැනුම සඳහායි උපකාර හැබැයි ඒ දහම් කරුණු අපි දැකගත යුත්තේ අපේ ප්‍රඥාවෙන් බුදුහාමුදුරන්ගේ ප්‍රඥාවෙන් අපට ධම දකින්න බෑ. බුදුහාමුදුරන්ගේ ප්‍රඥාවෙන් ධම දකින්න පුළුවන් බුදුහාමුදුරන්ට විතරයි. එතකොට ඒ බුදුහාමුදුරුවන්ගේ ප්‍රඥාවෙන් දැකලා දේශනා කරන දේ අපේ දැනුම සඳහා හේතු වෙනවා. හැබැයි අපේ දැනුම අපි ඊට පස්සේ පරීක්ෂා කරලා බලන්න ඕන අපේ ප්‍රඥාව අවදි කරලා. ඒ කියන්නේ සතිය සහ සම්පජඤ්ඤය. සිහිය සහ ඒ විමසිලිමත් ප්‍රඥාව. එතකොට දැන් ඒ විමසිලිමත් ප්‍රඥාව අවදි කරන්න නම් අර දැනුමත් උදව් කරගෙන ඒවත් සහාය කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් ඒ වෙලාවේ ඒකට අදාළ හේතු සාධක විමසා බලන්න. එතකොට ඒ සාධක විමසා බලද්දී අපි හිතමු දැන් මේ තැනත්තා සත්පුරුෂයෙක් මේ තැනත්තා අසත්පුරුෂයෙක් කියලා කවුරු හරි කියනවා. කිව්වෙන් පස්සේ ඒ අනිත්‍යයේ ප්‍රකාශනය මත නෙමෙයි ඇත්තටම මේ තැනත්තා ළඟ සත්පුරුෂ ගති ලක්ෂණ තියනවාද? සත්පුරුෂකම කියන්නේ මොකද්ද? ඒ සත්පුරුෂකමට අදාළ ලක්ෂණ මොනවාද? ඒ ලක්ෂණ මේ තැනත්තා තුල විද්‍යමාන වෙනවද කියලා ඇසුරු කරලා බලන්නට ඕන. ඒ ඇසුරු කරලා කාලයක් විමසලිමත්ව පරීක්ෂා කරනකොට තමයි අපිට හඳුනා ගන්න පුළුවන් මේ සත්පුරුෂයද අසත්පුරුෂයද. ඉතින් අන්න ඒක තමයි පරීක්ෂාකාරී බව කියන්නේ. විමසලිමත් බව කියලා කියන්නේ. දැන් ඔය විමසලිමත් භවයේ ස්වરૂපයෙන් අලසකම උදාසීනකම මතුවෙන්නේ කොහොමද කියන එකයි මෙතනදී පැහැදිලි කරන්නේ. දැන් නායක හඳුරෝ ඒක මේ විදිහට විස්තර කරනවා. අමාරු වැඩක් කළ යුතුව තිබෙන තිබෙන කල්හි සමහර විට පරීක්ෂා කොට කරනු කැමැති බවෙහි වේශයෙන් තීන මිද්දේ පහළ වේ. එයින් වංචිත තැනැත්තේ පරීක්ෂා නොකොට යමක් කිරීම නුසුදුසුය. යමක් කරතොත් එය කල යුත්තේ පරීක්ෂා කොට එහි తත්වය හොඳින් දැනගෙනය. එබැවින් කටයුත්තකට ඉක්මන් නොවි පරීක්ෂා කොට සුදුසු නම් පසුව කරමි කල යුත්ත කල් තබන්නේ. අලසයන් විසින් මෙසේ පසුව කරන්නට තබන කටයුතු කල් තැබීමෙන්ම කෙලවර වන නමුත් කිසි කලෙක සිදු නොවේ. එතකොට දැන් නායක හඳුරු ඒක හඳුනා ගන්න විදිහත් එහි අගට පැහැදිලි කරනවා. එතකොට දැන් අලසයාට මේ හැමතිස්සෙම පරීක්ෂාකාරී වෙන්නට ඕන කියලා හිතෙන්නේ ගත වෙහසවලා කළ යුතු වැඩ සහ සිත වෙහසවලා කළ යුතු වැඩ. ඉතින් ওই දෙකනේ අපිට වෙහසන්න තියෙන්නේ ගතයි සිතයිනේ. එතකොට ගතයි සිතයි වෙහෙසලා කරන්න ඕන වැඩවලදී තමයි ඔහුට හැඟෙන්නේ නෑ නෑ මේක එකපාරට මේ අනිත් අය කිව්ව පමණට හිතිච්ච පමණට එහෙම කරන එක සුදුසු නෑ හොඳට හොයලා බලලා කරන්න ඕන කියලා. එතකොට හැබැයි එහෙම හොයලා බලලා කරන්න කියලා කල් තියෙන ඒවා එතනින්ම වැඩේ ඉවර වෙනවා මිසක් ආයෙවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වීර්ය පිළිබඳව කාරණා තුනක් ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. ආරම්භක ධාතු කියලා කියන්නේ යමක් පටන් ගන්නට අවශ්‍ය වෙන වීර්ය. දැන් සමහර තුල පටන් ගැනීමේ වීර්ය අඩුයි. ඒ කියන්නේ පටන් ගත්තොත් කොහොම හරි කරගෙන යනවා. හැබැයි සමහර කෙනෙක් ඒක පටන් ගන්නෑ. ඇදැදා ඉන්නවා තාම සුදුසු වෙලාව නෙමෙයි තාම අවශ්‍ය සාධක නැහැ. ඒතර තාම ඒකට අවශ්‍ය දැනුම නැහැ, හැකියාව නැහැ. ওই විදිහට නොඑක් කාරණා කී කී ඒක පහු කරනවා ආරම්භ කරන්නේ සමහරුන්ට ආරම්භක වීරය හොඳට තියෙනවා. ඒ කියන්නේ කෙලින්ම හිතුව ගමම පටන් ගන්නවා. හැබැයි ඉතින් සෝඩා බෝතලේ කැඩුවා වගේ එහෙම පටන් ගන්න ක්‍රියාත්මක කරන දිගට යන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමක් කරනකොට ඒ පටන් ගන්නේ වීරය අපට අවශ්‍යයි. හැබැයි ඊළඟට දෙවනි වීරයත් අවශ්‍යයි. මොකක්ද? නික්කම ධාතු. නික්කම ධාතු කියලා කියන්නේ අර ආරම්භ කරපු දේ අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව. ආරම්භ කිරීමේ වීරිය එකක්. මේ වීරියම තමයි. හැබැයි ඒ වීරිය අවස්ථා තුනක් තමයි මේ කියන්නේ. ආරම්භ කරන්න තියෙන වීරියෙන් බැහැ පවත්වාගෙන ඒ පවත්වාගෙන යන වීරිය ඒක වෙනම නඩත්තු කරගෙන යාමේ කෞශල්‍ය එතන තියෙනවා. එතකොට සමහරුන්ට පටන් ගන්න ලෑස්ති නෑ. හැබැයි කොහොම හරි අමාරුවෙන් හරි පටන් ගත්තොත් ඒක නවත්තන්න නැතුව ඇදගෙන යනවා. සමහරුත් තියනවා එකපාරට හිතපු ගමන් පටන් ගන්නවා අර සෝඩා බෝතලේ කැඩුවා වගේ හෝස් ගාලා ක්‍රියාත්මක වෙනවා. එතනින් එහාට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි පරක්කම ධාතු. පරක්කම ධාතු කියලා කියන්නේ අපි දේවල් පටන් ගන්නටත් ඕන, පවත්වාගෙන යන්නටත් ඕන. ඒ පවත්වාගෙන යනකොට අපිට විවිධ බාධක මතුවෙනවා. ගැටලු මතුවෙනවා. ඊට පස්සේ අපි දක්ෂ වෙන්නට ඕන පැමිණෙන බාධක අභියෝග හඳුනාගෙන ඒ සියල්ලක් නැඩගෙන පරමාර්ථය සමෘද්ධිමත් වෙන තෙක් ඒ උත්සාහය අකණ්ඩව පවත්වාගෙන යනවා. ඒක තමයි පරක්කම ධාතු කියලා කියන්නේ. එතකොට මේ පරක්කම ධාතුව යම් කෙනෙක් තුල තියෙනවා නම් ඒක සුවිශේෂයි. අර ආරම්භක ධාතු නික්කම ධාතු ඒ දෙක අවශ්‍යයි. මොකද යමක් පටන් ගත්තේ නැත්නම් අපි කොහොමවත් කරන්නේ නැහැනේ. ඒ නිසා ආරම්භක ධාතුවත් වැදගත් වෙනවා, නික්කම ධාතුවත් වැදගත් වෙනවා. නමුත් මේ පරක්කම ධාතු කියන ඒ වීරය කියන්නේ අභියෝග මැඩගෙන ක්‍රියා කිරීමේ හැකියාව මොනතරම් අභියෝග ආව වුණත් Tamange මූලික පරමාර්ථය අතහැර දාන්න නැති ගතිය. ඒක හරියටම අපි උදාහරණයකින් ගත්තොත් දැන් ගංගාවක් වගේ. ගංගාව උල්පතකින් පටන් ගත්ත තැන ඉඳලම පහළට ගලාගෙන යනවා. එතකොට ගලාගෙන යද්දී දැන් මේක මුහුද දක්වාම මොන ක්‍රමෙන් හරි ගලාගෙන යනවා. ඒ ගලාගෙන යද්දී යම් යම් බාධක හමු වෙනවා. අපි හිතමු දැන් ගල්පරයක් හම්බ වෙනවා. ගල්පරයක් හම්බුනහම දැන් එතනින් වතුර ටික යන්න විදිහක් නැහැ එහාට. නැත්තම් ලොකු කන්දක්. ඊට පස්සේ මේ මේ ජල කඳ අර Tamanට පහසු මාර්ගයක් සොයාගන්න. අර ඒක විනිවිද යන්නට බැරි නම් පහසු මාර්ගයක් හොයාගන්න. හොයාගෙන Tamanගේ ගමන් මඟ වෙනස් කරලා වෙන පාරක් හදාගන්න. ඊට පස්සේ අපි හිතමු දැන් ලොකු මේ එකවරම ප්‍රපාතයක් හමු වෙනවා. එතන ගලන්නට යන්නේ හැමම කඩා හැලෙනවා. දියැලක් හැදේ. ඊට පස්සේ අපි හිතමුකෝ මහා අගාධයක් හමු වුණයි කියලා. අගාධයක් හමු වෙච්ච තැනදී ගලන්න යන්න පුළුවන් තරම් අරක පුරවනවා. ඒතර පුරවනවා කියලා කියන්නේ පිරිලා පිරිලා ඉවර වුණාට පස්සේ මේක ගලනවා. ඒතර ඒ වෙලාවට ගලන්න දඟලලා හරියන්නේ පිරෙන්නට ඕන. අගාධය තියෙන තැන. පිරුණාට පස්සේ තමයි ඒක ගලන්නේ. ඊට පස්සේ අපි හිතමු තැනිතලා තැනකදී ඒක වැඩි වේගයක් නැතුව ඒ මට්ටමත් එක්කලා හිමින් සැරේ ගලාගෙන යනවා. ඊට පස්සේ කඳු බෑවුමක් වගේ තැනකදී වේගවත්ව ගලාගෙන එතකොට වටපිට තියෙන ඔක්කොම ගලවගෙන ගහගෙන යනවා. මෙන්න මේ විදිහට ඒ පොළවේ ස්වභාවය යම්සේද ඒ කිසිවක් Tamange ගමනට බාධකයක් කරගන්නේ ඒ හැම කාරණයක්ම ජයගනිමින් Tamanගේ ගමන් මඟ හදාගෙන ඍජුව හෝ වක්‍රව හෝ එකතු වෙමින් හෝ එහෙම නැත්නම් වේගවත්ව හෝ හිමින් හෝ ඒ ඒ තැනට ගැලපෙන හැටියට හැසිරෙමින් Tamanගේ අවසාන ඉලක්කයට ක්‍රියාත්මක වෙනවා. එතකොට අන්න ඒක තමයි ඥානවන්තයාගේ එහෙම නැත්නම් වීරයවන්ත පුද්ගලයාගේ තියෙන පරක්කම ධාතුවේ ස්වභාවය. තමන්ගේ පරමාර්ථය මොකක්ද කියලා නිතර සිහියේ තියෙනවා. ඒ පරමාර්ථය සාධක කරගන්න හැමතැනදීම නිකන් එක වගේ කඩාගෙන බිඳගෙන යන්නේ නැහැ. ඒ ඒ තැනට ගැළපෙන හැටියට යෝග්‍ය විදිහට Tamanගේ ගමන් මඟ හසුරුවා ගන්න. ඉතින් එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඒ වීර්ය තියෙන කෙනාටයි. නමුත් උදාසීන පුද්ගලයාගේ ස්වභාවය ඔయిత හාත්පසින්ම වෙනත් අර පර්වතයක් හමු වුණා නම් ඉතින් ආ දැන් මෙතනින් එහාට ඉතින් කොහොමවත් යන්න බෑනේ. ඒ නිසා නවතිනවා. එතකොට අර මේ අපි හිතමු සමතලාභීමක් හම්බ වුණොත් ආ දැන් ඉතින් මෙතනදී ගලාගෙන යන්න බෑ. ඊට පස්සේ නිසල්මන් වෙනවා, නිහඬ වෙනවා. අන්න ඒ වගේ ප්‍රතිපත්තියක් තමයි උදාසීන පුද්ගලයා අනුගමනය කරන්නේ. ඉතින් ඔහුගේ සියලුම සෙවුම් බැලුම් පරීක්ෂණ සියල්ලක් අවසානයේ ගිහින් හේතු වෙන්නේ මේ වැඩේ නොකරන තැනටයි. ඒක තමයි විශේෂත්වය. දැන් අපි අර මුලින් කතා කළා වගේ මේක හඳුනා ගන්න තියෙන හොඳම ක්‍රමේ තමයි ඔහු දැන් අපි පරීක්ෂණයක් තුළින් යමක් සොයලා බලනවා නම් විමසලා බලනවා නම් ඒකේ පරමාර්ථ වීතේ අන්තිමට අදාළ කාර්ය කරන එකනේ. හැබැයි උදාසීන පුද්ගලයාගේ අලස පුද්ගලයාගේ සියලු පරීක්ෂණවල අවසාන ප්‍රතිඵලය වෙන්නේ වැඩේ නොකරන එකයි. ඒක තමයි අලස අලස බවද ප්‍රඥා විමසිලිමත් බවද කියලා අපට හඳුනා ගන්න තියෙන ප්‍රධානම තැන. බාධක දැක ඉදිරියේ මොන නදියද නැවතුනේ ගඟක් වගේ ගලන හිතට මලක් වගේ මෙලෙක හිතට යම්කිසි විදිහකට ඔබ පරීක්ෂා කරලා කරුණු සොයා බලා සාධක සොයා බලා වැඩ කරනවා නම් ඒ අගය කරනවා හැබැයි ඒ සාධකම සොයා බලා ඔබ කරන වැඩේ අතරමඟ නතර කරන කෙනෙකු නම් ඒ ගැන ඔබට තව දුරටත් වැඩි දුරටත් හිතන්නට වෙනවා ඉතින් තව දුරටත් වැඩි දුරටත් මේ ගැන කතා කරන්නට මත්තෙන් අපට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට යන්න අත් දකින්නට ලැබෙන දෙයින් අත් මිදෙන්නට ඔබට ලැබෙනවා නම් ඔබ යම්කිසි විදිහක ඔබේ පරීක්ෂණය නැත්නම් පරීක්ෂා කර බලා කළ සාධකය සාර්ථක වන්නට පුළුවන්. හාමුදුරනේ අපි ඊළඟ කොටසට આવොත් දැන් අපි ඥානවේෂෙන් මේ වංචක ධර්මයේ තීන මිද්දේට හසු වෙන ආකාරය කතා කළා. අනිත් අතට අපි තවදුරටත් දැන් පරීක්ෂා වේෂෙන් මේ වංචක ධර්මයේ තීන මිද්දේ හා සම්බන්ධ වෙන විදිහ කතා කළා. දැන් හාමුදුරුවනේ අපි ආයෙත් සුපුරුදු මාතෘකාවක මුල් කොටසකට සම්බන්ධ වෙනවා ආත්ම ගෞරවයේ වේශයෙන් වංචක තිහින මිද්දේ කියන කාරණාව. ආත්ම ගෞරවය වෙනුවෙන් අපි නොකරන දෙයක් නැහැ. සහ සමහර දේවල් කිසිම වෙලාවක කරන්න උත්සාහ කරන්නෙත් නැහැ. ආත්ම ගෞරවය හරි වටින දෙයක් විදිහට සලකන අපිට හම්දුනේ ඒ தත්ත්වයක් වංචක ධර්මයට අසු වෙන ආකාරයක් ගැන මෙතන කියනවා. පැහැදිලි කරගන්න. ඔව් සහන් මහත්තයා දැන් අපි පසුගිය වැඩසටහනක ආත්ම ගෞරවය ගැන දීර්ඝ වශයෙන් කතා කළා. මම හිතන්නේ ශ්‍රාවකින්ට ඒ කරුණු මතක ඇති. එහෙම නැත්නම් නැවතේ කරුණු පසුගිය වැඩසටහන් වලින් අහන්න පුළුවන්. ආත්මගරුත්වය කියන එක ඊටාම අවශ්‍ය ගුණයක්. ඒ කියන්නේ තමන්ගේ ගෞරවය රැක ගැනීම. ඉතින් ඒ ගෞරවය රැක ගැනීම කියන එක අනුන්ගෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. තමා අතින් සිදු වෙන දෙයක් තමා විසින් කරගත යුතු දෙයක් කියන බව අපි ඒ පසුගිය වැඩසටහනේදී කතා කළා. දැන් ගැටලුව තියෙන්නේ ඒ ආත්ම ගෞරවය රැකගන්න තමන්මනේ ක්‍රියාත්මක විය යුත්තේ තමන්ගේ ගරුත්වය තමන්ගේ වටිනාකම් විනාශ නොකරගෙන තමන් ක්‍රියා කරන්න ඕන. දැන් මේ අලසයාට අනුන්ගෙන් දැන් අපි එදා වැඩසටහනේදී කතා කළා සමහර කෙනෙක් ආත්ම ගරුත්වය බලාපොරොත්තු වෙන්නේ අනුන්ගෙන් කියලා. අනිත් අය අපේ ආත්ම ගරුත්වය රකින්න ඕනේ වගේ අදහසක සමහරු කටයුතු කරනවා. හැබැයි අලසයා එහෙම නිකන් අනිත් අය මගේ ආත්මගරුත්වය රැකලා දෙන්න ඕන කියන අදහසකට එන්න උත්සාහ කරන්නේ අලසයා උත්සාහ කරන්නේ තමන් කරන වැඩ කටයුතුම පාලනය කරලා තමන්ගේ ආත්මගරුත්වය රැක ගන්න ඕන වගේ. දැන් මේක ගොඩක් වෙලාවට එන්නේ අපි හිතමු නිලයෙන්, බලයෙන්, ධනයෙන් ඊළඟට පිරිවරෙන් කුලයෙන් මෙන්න මේවයින් යම් ප්‍රමාණයකට උසස් තත්ත්වයේ ඉන්න අයට තමයි ගොඩාක් වෙලාවට මේ ආත්මගරුත්වයේ වෙසෙන් මේ ගැටලුව මතුවේ. ඒ කියන්නේ අපි හිතමු දැන් තමන් කුලයෙන් උසස් කෙනෙක් නම් ඒ තනත්තාට හිතෙන්න පුළුවන් මේ පහත් කුලවල මිනිස්සුත් එක්කලා අපි වැඩ කරන්න මොහු වෙන්න හොඳ නැහැ. එතකොට අපේ ආත්මගරුත්වය කෙලසෙනවා. එහෙම හිතෙන්න. ඊළඟට තමන් නිලයෙන් උසස් කෙනෙක් නම් තනතුරෙන් උසස් කෙනෙක් නම් මේ සාමාන්‍ය කම්කරුව කරන වැඩවලට අපි වෙහෙසෙන්න යන්න හොඳ නැහැ. එතකොට අපේ තනතුරට හොඳ නැහැ. අපි උපදෙස් දෙන මට්ටමේ ඉන්න අය. අපේ தත්ත්වයට හරිනේ. අපේ තත්ත්වයට හරිනේ. මේගොල්ලෝ තමයි වෙහෙස මහන්සියලා වැඩ කරන්න ඕනේ කියලා එහෙම හිතලා ඒගොල්ලෝ එතනින් මග හරින්නට උත්සාහ කරනවා. ඊළඟට අපි හිතමු පිරිවර සම්පත්තියක් ඉන්න කෙනෙක් නම් ඒ තැනත්තා කල්පනා කරන්න පුළුවන් ඉතින් මේවා අනිත් අය ලවා කරවන්න ඕන වැඩ. අපි මේකට මැදිහත් වෙලා හරියන්නේ අපේ කාර්යභාරය මේක නෙමෙයි. ඒ නිසා ඒගොල්ලෝ ඒවා කරපු දෙයින් අපි ඒකට උනන්දු වෙන්න ඕනේ නැහැ කියලා එහෙම උදාසීන බව ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඊළඟට Tamanට ධනය තියනවා නම් අපි මෙච්චර මේ සල්ලි තියාගෙන නිකන් ඕකට වෙහෙසෙන්න ඕනේ. ඒක මුදල් දීලා අනිත් අය ලවා කරව ගන්න පුළුවන් දෙයක්. අන්න ඒ විදිහට හැමතිස්සෙම ඒතනත්තා කල්පනා කරනවා අර කරන්නට කය සිත වෙහෙසවලා කරන්න තියෙන කාර්යෙන් මග හරින්නට උත්සාහ කරනවා ඒක තමන්ගේ தත්වෙට තමන්ගේ ගරුත්වයට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ කාරණේ තමයි නායක හඳුරන්නේ හිදි පැහැදිලි කරන්නේ වෙහසිය යුතු වැඩක් කළ යුතුව තිබෙන කල්හි සමහර විට අලසයාගේ සිත්හි ආත්ම ගෞරවයේ වේශයෙන් තීන මිද්දේ පහළ වේ. එයින් වංචිත වූයේ මේ වැඩේ මගේ தත්වයට නුසුදුසුය. මෙබඳු පහත් වැඩ කිරීම මගේ ආත්ම ගෞරවයට බාධාවකයි කල යුත්ත නොකරන්නේ. දැන් එතකොට ඔහුට ඒක පේන්නේ පහත් වැඩක් හැටියට. හැබැයි දැන් ඇත්තටම ආත්ම ගරුත්වය ආරක්ෂා කරගන්නවා නම් අපි පෙර දිනේ කතා කළා ආත්ම ගරුත්වය කියන එක ගොඩ නැගෙන්නේ කුමක් තුලින්ද? තනතුරෙන්වත් බලයෙන්වත් නිලයෙන්වත් එහෙම නැත්නම් තාන්න පාන්න වලින්වත් පමණක් නෙමෙයි. ඒවත් යම් ප්‍රමාණයකට අර තමන්ගේ தত্ত্বයට ප්‍රයෝජන. අපි එදා කරුණු දෙකක් ගැන කතා කරන්නේ ආත්ම ගෞරවය සහ தত্ত্বය රැක ගැනීම. தত্ত্বය රැක ගැනීම වැදගත් වෙනවා සමාජයේ වැඩ කරනකොට. හැබැයි ආත්මගරුත්වය කියන එක තමන්ගේ ගුණාත්මක බවත් එක්කයි මතුවෙන. තමන් අකුසලයෙන් කොච්චර වැළකීලා ඉන්නවද? තමන් කොයිතරම් කුසල් දහම් කරනවද? තමන්ගේ සත්භාවයන් කොච්චර අවදි කරගන්නවද? තමන්ගේ ප්‍රඥාව කොච්චර දියුණු කරගන්නවද? ඒවත් එක්කලා තමයි ආත්මගරුත්වය වර්ධනය වෙන්නේ. ඒ නිසා ආත්මගරුත්වය රැකීම සඳහා අපට ගතසිත වෙහසීම සුදුසු නෑ කියලා හිතනවනම් ඒක නිවැරදි තීරණයක් නෙමෙයි. හැබැයි අලසයාට එහෙම හිතෙනවා. එහෙම හිතෙනවා. එතකොට ඒක නිවැරදි තීරණයක් නෙමෙයි. අපිට පුළුවන්කම තියෙනවා අපේ ගුණාත්මක බවත් එක්කලා ගතසිත වෙහෙසලා කරන වැඩ කරන්න. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි දන්න එක වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ වෛද්‍යවරයා වෙනත් රටක තමයි පුහුණුව ලැබුවේ. ඒ පුහුණුව ලැබපු නිසා ඔහුට දැන් මේ බටහිර රටවල එහෙම ගත්තහම මේ 아무තුවෙන් ආයේ වෛද්‍යවරයා ආය තනතුරය කියලා එහෙම නිකන් පිම්බිලා ඉන්නේ නැහනේ. කවුරුත් කරන්න තියෙන වැඩේ කරනවා. ඉතින් ඒ හුරුවත් එක්කලා ඔහු මෙහි ඇවිදින් අර සාමාන්‍ය කම්කරුව කරන වැඩෙත් කරනවා. එතකොට අනිත් මේ උපස්ථායකයින් කරන කාර්යයත් ඔහු කරන්නට යනවා. ඉතින් බොහොම අනතිමානීව ඔහු ඒ සියලුම කටයුතු කරගෙන යන්නට ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වෙනකොට අනිත් වෛද්‍යවරුන්ගේ බලවත් විරෝධයක් ආවා මේකට. එතකොට වෛද්‍යවරයෙක් හැටියට එහෙම කරන්නේ කොහොමද? එහෙම කළාන් පස්සේ මම පවත්වන්නේ කොහොමද? ඒවා කරන්න වෙනම සේවකයෝ ඉන්නවනේ. ඒවා කරන්න සාත්තු සේවිකාවෝ ඉන්නවනේ. ඒගොල්ලන්ගේ වැඩේනේ ඒක. ඒක වෛද්‍යවරයා කරන්න ගිහින් හරියන්නේ නැහැ කියලා. එතකොට දැන් ඒ කියන කතාවේ තියම් කිසි සත්‍යක් තියෙනවා. ඒ මොකද වෛද්‍යවරයා අර සුළු සේවකයාගේ වැඩේ කරන්න ගියාම වෛද්‍යවරයාගේ වැඩේ කරන්න කෙනෙක් නැති වෙනවනේ. ඊළඟට වෛද්‍යවරයා මේ උපස්ථායකයාගේ වැඩේ කරන්න ගියාම වෛද්‍යවරයාගේ වැඩේ කරන්න කෙනෙක් නැති වෙනවා. ඒ නිසා තමන්ගේ කාර්ය අතපසු කරලා අනිත් අයගේ කාර්යවලට අත ගහලා ඒවා ඇදගෙන යන්නට උත්සාහ කරනවන එතන තමන්ගේ භූමිකාව පිළිබඳ ගැටලුවක් මතුවෙනවා. නමුත් අත්‍යවශ්‍ය තැනකදී වෙන කෙනෙක් නැති අවස්ථාවකදී අපට අර රෝගියාගේ ජීවිතේ බේර ගන්න කටයුතු කරනකොට එතනදී අර ආත්මගරුත්වය ගැන හෝ එහෙම නැත්නම් මේක මට ගැළපෙන්නේ නැහැ ඒවා සේවකයෝ කරන්න ඕන කියලා හරියන්නේ එතෙන්දි තමන්ගේ ආත්ම ගෞරවයට උචිතම දේ තමයි රෝගියා ආරක්ෂා කරගන්නට අපකැප වෙන එක. ඉතින් අන්න ඒ වගේ තනතුරද නිලයද තත්වයද සමාජ වාතාවරණය පිරිස් බලය ධනය කුලය එතකොට මේවා අනිත් අයගේ යහපත සඳහා ඒ වායේහි తত্ত্বය රැකගන්න ඕන තැන්වලදී රැක ගැනීම වරදක් නෙමෙයි. නමුත් ඒක පාදක කොටගෙන ඒක බාධකය කොටගෙන අන් අය වෙත කළ යුතු සේවය හෝ යහපත අපි නොසලකා හරිනවා නම් එතන තියෙන්නේ ප්‍රඥාව හෝ ආත්මගරුත්වය රැක ගැනීම නෙමෙයි එතන තියෙන්නේ වැරදි තීරණයක්. එතකොට මේ වැරදි තීරණේ එන්නට ගොඩක් වෙලාවට හේතු වෙනවා තමන්ගේ කායික මානසික උදාසීන බව. ඒක තමයි මේ කාරණයෙන් පැහැදිලි කරන්නේ. ඒ තමන්ගේ උදාසීන බව, එහෙම නැත්නම් කායික මානසික අලස බව, ඒක අලස බවක් හැටියට නෙවෙයි, ඒක ආත්මගරුත්වය රැක ගැනීමක් හැටියට වෙහෙස මහන්සි වෙලා කරන්න ඕන තැන්වලදී ක්‍රියාත්මක වෙලා තමන් ඒ කටයුත්තෙන් වළක්වනවා. සාධක පාදක කොටගෙන අභියෝග වලින් පලා යෑම ආත්ම ගෞරවයේ නොවන වගටයි අපේ හම්දුරන් වහන්සේ වැඩි දුරටත් මතක් කළේ. ඉතින් අද දවසේත් පුරා හෝරාවකට ආසන්න කාලයක් අපේ සුගත පද විවරණ වැඩසටහන ඔබ වෙතට අරගෙන ආවා. දැන් අපිට අවසර දෙන්න මෙලෙසින් මේ වැඩසටහනේ අදට ඔබේ නිවහනින් සමුගෙන යන්නට. සමුගෙන යන්නට පෙර අප අද දවසේ ඉතාමත්ම ගෞරවයෙන් අපේ මැදිරි පරිසරයට වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අපේ ආචාර්ය අතිපූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්ටයන් වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් පාද නමස්කාර පූරකව ස්තුතිවන්ත වෙනවා. අපේ හැඳුනේ නිදුක් නිරෝගී සුවය ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරනවා. තව දුරටත් කරගෙන යන මේ ධර්ම සේවය වෙනුවෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙන්නට කියලා සිය සමාධිශාලී අපි සියලුම දෙනා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි සුපින්වතුනි මේ වැඩසටහන ඔබට දැන් දියුණු තාක්ෂණයේ තිබෙන නිසාවෙන් CS YouTube නාලිකාව හරහා නරඹන්නට සහ ඒ ඔස්සේ ඔබට ඔබේ අදහස් නිදහසේ පළ කරන්නටත් හැකියාව තිබෙන බවට අපි ඔබට මතක් කරනවා. අද දවසෙත් සුපුරුදු විලසට මේ වැඩසටහනට අවවාද අනුශාසනා ගෙන සිය සමාධිචාලී ගරු සභාපතිතුමන් ඇතුළු සියලුම දෙනාවත් අපි නැවත නැවතත් ස්තුතිපූර්වකව සිහිපත් කරනවා. ඒ වගේමයි දෙස් විදෙස් බොහෝ පිරිසක් මේ වැඩසටහන නරඹනවා සහ මේ වැඩසටහන් වෙතට සිය අනුග්‍රහය අනුශාසකත්වය අපට ලබා දෙනවා. ඉතින් මේ බැතිබර දායකත්වය ලබා දෙන පින් සිතින් මේ වැඩවලට එකතු වෙන සියලුම දෙනාවත් අපි බොහොමත්ම ගෞරවයෙන් මතක් කරමින් ඔවුන්ගේ කෘතහස්ත සේවයට අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් අද දවසේ මේ වැඩසටහන නිමවට පත් කරනවා. එසේනම් වැඩසටහන නිමයි අදට සුබ දවසක් වේවා ඔබට ඔබට රටට යහපතක්ම වේවා.